ආයුබෝවන් අද අපේ ගැඹුරු විමසුමට අපි තෝරගත්තේ බෞද්ධ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේන ඝෝටමුඛ සූත්‍රය. ඔව් හරිම වැදගත් සූත්‍රයක්. මේකදි විස්තර වෙන්නේ බරණැස කිට්ටුව අර කේමී අඹ වණය කියන තැනදී උදේන කියන රහතන් වහන්සේ නමකුයි. ඒ කියන්නේ සියලු කෙලෙස් නැති කරපු උත්තමයෙක්. හරියටම. උන් වහන්සේ ගෝඨමුක කියන බ්‍රාහමණෙක් එතුමා එකල හිටපු උගත් බ්‍රාහමණ පඬිවරයෙක්. මෙන්න මේ දෙන්න අතර සිද්ධ වෙන සම්මාදයක්. විශේෂත්වය තමයි කතාව පටන් ගන්නෙම ගෝඨමුක බ්‍රාහමණයා අර පැවිදි ජීවිතය ගැන එච්චර හොඳක් කියන එකක් නෙමෙයි. එයා කියනවා මම නම් ওই පැවිද්දවත් එයාගේ ධර්මයවත් දකින්නවත් කැමති නැහැ කියලා. ඒක ටිකක් සැර ප්‍රකාශයක් නේද? ආ එතනින් පටන් අරන් කොහොමද මේ කතාව දිගහැරෙන්නේ කියලා බලන එක හරිම රසවත් වෙයි. අනිවාර්යෙන්ම. ඉතින් අපි බලමු මේ සංවාදය කොහොමද ගලාගෙන යන්නේ මොනවද මෙතන මතුවෙන ප්‍රධාන කරුණු කියලා ගැඹුරින් විමසා බලමු. හොලයි. ඉතින් ඝෝටමුඛගේ අර අභියෝගාත්මක ප්‍රකාශයෙන් පස්සේ උදේන හාමුදුරුවෝ හරිම අපූර්ව දෙයක් කරනවා. මොකද්ද? උන්වහන්සේ වාද කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට හරවත් සාකච්ඡාවකට පාර කපනවා. ආ කොහොමද ඒක කරන්නේ? උන්වහන්සේ කියනවා හොඳයි අපි මෙහෙම කරමු. එකඟ වෙන්න පුළුවන් දෙයට එකඟ වෙමු බැරි දෙයට ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්න ඕන දෙයට ප්‍රතික්ෂේප කරමු දන්නේ නැති දෙයක් තියෙනව නම් ඒක අහලා දැනගමු හරිම ප්‍රඥාවන්ත ප්‍රවේශයක් නේද තර්කයට යන්නේ නැතුව කාරණා පැහැදිලි කරගන්න මගක් ඇත්තටම ඒ වගේ පදනමක් දාගත්තට පස්සේ තමයි උදේන හාමුදුරුවෝ ප්‍රධාන කාරණයට බහින්නේ උන්වහන්සේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ව ප්‍රධාන වර්ග හතරකට බෙදලා දක්වනවා. හ්ම්. මේක තමයි සාකච්ඡාවේ හැරේ වෙන්නේ නේද? ඔව්. මේක තමයි කේන්ද්‍රීය කාරණය. ඒ වර්ග හතර තමයි 1. තමන්ටම දුක් පීඩා කරගෙන තමන්වම අමාරුවේ දාගෙන ජීවත් වෙන පුද්ගලයා. හරි. දෙක අනිත් අයට දුක් පීඩා කරමින් අනුන්ට ඉන්සා කරමින් ඉන්න පුද්ගලයා. තුන තමන්ට දුක් දීගෙන අනුන්ට දුක් පීඩා කරන පුද්ගලයා. දෙගොල්ලොන්ටම. ඔව්. තමන්ටත් අනුන්ටත්. ඊළඟට හතරවෙනි වර්ගය තමයි ඒ තමයි වැදගත්ම කෙනා වෙන්නේ නැත්තේ දෙයිද වෙන්න ඕන හතරවෙනි කෙනා තමයි තමන්ටවත් අනුන්ටවත් පීඩාවක් නොකර කිසිම හිංසාවක් නැතුව මේ ජීවිතේදීම තෘෂ්ණාව නැති කරගෙන ඒ කියන්නේ ආසාවන්ගෙන් මිදිලා නිවිලා සැනසিলা හරිම ශ්‍රේෂ්ඨ විදියට ජීවත් වෙන පුද්ගලයා. ඉතින් මුලින් අර පැවිද්දන්ට හැම කැමති නෑයි කියපු ගෝඨමුක බ්‍රාහ්මණයා මේ වර්ග හතර අහලා කාටද වැඩියෙන්ම හිත ගියා මොකද කිව්වේ? ඒක තමයි පුදුමේ. එයා ක්ෂණිකවම කියනවා අර පළවෙනි වර්ග තුනටම ඒ කියන්නේ Tamanට හරි අනුන්ට හරි දෙගොල්ලන්ටම හරි පීඩා කරන අයට එයා කොහෙත්ම කැමති නෑ කියලා. හේතුව මොකක් කියලාද කිව්වේ? එයා කියනවා මම සැපට කැමති දුකට හරිම අකමැති. ඉතින් එහෙම තියෙද්දි මම කොහොමද Tamanට හරි අනුන්ට හරි දුක් දෙන එක අනුමත කරන්නේ? ඒක සම්පූර්ණ නිෂ්ඵල දෙයක් කියලා. හරිම සරල ඒ වගේම ගැඹුරු තර්කයක් නේද? ඇත්තටම ඉතින් එලාගේ හිත හැදී යන්නේම අර හතරවෙනි වර්ගයට. Tamanවත් අනුන්වත් පීඩාවටපත් නොකර මේ ලෝකෙදිම සැනසීම ලබන පුද්ගලයාට මේකින් පේනවා එයාගේ අර සහජ සදාචාරාත්මක විනිශ්චය කොච්චර ඉක්මනට ක්‍රියාත්මක වෙනවද කියලා. ඊට පස්සේ උදේන හම්දරෝ තවත් ප්‍රශ්නයක් අහනවා නේද? ඔව්, උන්වහන්සේ අහනවා හොඳයි බ්‍රාහමණී. එහෙනම් කියන්න බලන්න ඔය ඔබ කැමති වුණු හතරවෙනි වර්ගයේ පුද්ගලයා Tamanවත් අනුන්වත් පීඩාවටපත් නොකරන කෙනා වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ කවුරු අතරේද? ඒ කියන්නේ උන්වහන්සේ අහනවා ගිහි ජීවිතයේ අර ගේදොර දූදොරු වස්තු සම්පත් එක්ක කාර්යබහුලව ඉන්න අය අතරේ දේ වගේ අය වැඩියෙන් ඉන්නේ. එහෙම නැත්නම් ඒ ඔක්කොම අතහැරලා ගිහි ජීවිතයෙන් නික්මිලා ගිය අර අනගාരിക, ඒ කියන්නේ පැවිදි වෙච්ච අය අතරේද කියලා. ආ එතනදී කොටමක මොකද කිව්වේ? එයාගේ මුල් මතයත් එක්ක බලද්දි අන්න එතනදී තමයි යාට පිළිගන්න වෙන්නේ. එයා කියනවා ස්වාමිනි, ඇත්තමෙන්ම ඒබඳු උතුම් පුද්ගලයන් බහුලව දකින්න ලැබෙන්නේ නම් ගිහි ජීවිතය අතහැර පැවිදි වූ අය අතර තමයි කියලා. බලන්නපො එයා මුලින් කියපු දෙයට සම්පූර්ණයෙන්ම පටහනි උත්තරයක් නේද? හරියටම මුලින්ම පැවිද්දන් දකින්නවත් කැමති නෑ කියපු කෙනා දැන් ඒ අය අතර තමයි Taman අගය කරන උතුම්ම පිරිසින්නි කිර පිළිගන්නවා. මේ වැටහීම ආවට පස්සේ එයා මොකද කරන්නේ? මේ පිළිගැනීමත් එක්කම එයාගේ හිත තවත් පැහැදෙනවා. එයා උදේන හාමුදුරන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. ස්වාමිනී, එහෙනම් කරුණා කරලා අර ඔබ වහන්සේ වදාළ පුද්ගලයන් හතර දෙනා ගැන මට විස්තර කරලා දෙන්න කියලා. හොඳයි. එහෙනම් අපිත් මේ විස්තර ටිකක් බලමු. උදේන හම්දුරු කොහොමද මේ එක් එක් වර්ගයේ විස්තර කළේ? අපි පටන් ගමු පළවෙනි වර්ගයෙන් Tamanටම පීඩා කරගන්නා පුද්ගලයා. හරි. උන්වහන්සේ විස්තර කරනවා මේ අය එක එක විදිහේ කටුක වෘත, ඒ කියන්නේ දුෂ්කර පිළිවෙත් පුරනවා. උදාහරණ විදිහට සමහරු සම්පූර්ණයෙන්ම නිර්වතෙන් ඉන්නවා. තවත් අය අත්ලට දාන දානේ විතරයි වළන් දන්නේ. සමහරු ගෙදල් වලට එහෙම ගිහින් දෙන දානේ ප්‍රතික්ෂේප කරනවා. කෑම බීම වලිනුත් හරිම සීමා සහිත පිහිටව ඉන්නේ නැති නේද? අනිවාර්යෙන්ම. සමහරු අමු පලා වර්ග විතරක් කනවා. තව සමහරු අර V වර්ග හාල වර්ග විතරක් කනවා. සමහර විට දවසකට එක ගුලියක් වගේ අඩුවෙන්. තවත් පුදුම හිතෙන දේවල් තියෙනවා ගොම කණ අය, ගස්වල මුල්, ගෙඩි විතරක් කණ අය. හැඳුම් පැළඳුම් මෙහෙමත් ඒ වගේම කටුක ඇති. ඕ හනවලින් වියපු රළු වස්ත්‍ර අඳිනවා. එහෙම නැත්නම් මලමිනියෝතන රෙදි කෑලි, ගස්වල පොතු තනකොළ වලින් හදපු ඇඳුම්, මුවස්සම වගේ දේවල් අඳිනවා. තවත් අය කොණ්ඩේ රැවුල උදුරලා දානවා, දිගටම හිටගෙන ඉන්න වෘත කරනවා, උක්කුටිකෙන් ඉන්නවා. <laughs> නිදාගන්නේ කටුක විදිහට වෙන්නේ නැති. ඔව්. කටු තියෙන ලෑලි උඩ එහෙම නැත්තම් පොළවේ නිදා ගන්නවා. ඇඟේ දූවිලි තවරගෙන ඉන්නවා. දවසකට තුන් පාරක් විතර ගිහිල්ලා වතුරේ ගිලිලා ඉන්න සීතල වෘත පුරනවා. මේ වගේ හරිම අන්තගාමි තමන්ගේ ශරීරයට උපරිම දුක් දෙන ක්‍රම තමයි ඒ අය අනුගමනය කරන්නේ. හරිම දුෂ්කර ජීවිතයක්. එතකොට දෙවනි වර්ගය අනුන්ට පීඩා කරන ගැන මොනවද කිව්වේ? ඒ අය ගැන කියද්දී උන්වහන්සේ උදාහරණ දෙනවා එළුව මරණ අය, ඌර මරණ අය, කුරුල්ලෝ අල්ලන දඩයක්කාරයෝ, මුවන් මරණ වැද්දෝ වගේ සත්තු මරණ අය. සත්තු මරණ අය විතරද? නෑ, එතනින් එහාටත් යනවා. හොරකම් කරන අය, මංකොල්ලෝ කන අය, සොරඝාතකයෝ, ඒ කියන්නේ මිනිමරුවෝ, බන්ධනාගාර වල ඉන්න නියාමකයෝ, ඒ කියන්නේ වදකියෝ වගේ අය. තවත් විස්තර කරනවා ගම්, නියම් ගම් වලල මිනිස්සු මරණ, දූෂණය කරන ક્રૂර පාලකයෝ වගේ අයත් මේ ගණයට වැටෙනවා කියලා. ඒ කියන්නේ අනුන්ට හිංසා කිරීම ජීවනෝපාය කරගට්ටු. එහෙම නැත්නම් මේකෙන් සතුටක් ලබන අය. හරි. දැන් තුන්වෙනි වර්ගය තමන්ටත් අනුන්ටත් පීඩා කරන අය. ඒක කොහොමද විස්තර වෙන්නේ? එතනදී උදාහරණයට ගන්න මහා යාගයක් පවත්වන ලෑස්ති වෙන රජ කෙනෙක් හරි එහෙම නැත්නම් ප්‍රධාන බ්‍රාහමණයෙක් හරි යාගයක් කොහොමද ඒකෙන් දෙගොල්ලන්ටම පීඩා වෙන්නේ? මෙහෙමයි. යාගයට කලින් අර රජා හෝ බ්‍රාහමණයා තමන්ගේ ශරීරයට දුක් දෙන පිළියත්වල යෙදෙනවා. සමහරට විශේෂ ආහාර විතරක් ගන්නවා නැත්නම් निराහාරව ඉන්නවා, බිම නිදා ගන්නවා වගේ දේවල්. ඒ තමන්ට පීඩා කරගන්න කොටස. හරි. අනුන්ට පීඩා වෙන්න කොහොමද? යාගය වෙනුවෙන් විශාල සත්ව ඝාතනයක් සිද්ධ වෙනවා. ගවයෝ, එළුවෝ, බැටළුවෝ, කුකුලෝ, ඌරෝ සිය දහස් ගණනින් මරනවා. ඊට අමතරව යාග භූමිය හදන්න, දර එකතු කරන්න, ඔවුන්ට පහර දෙනවා, බය ගන්නවා, කඳුළු පෙරමින් තමයි ඔවුන්නේ වැඩ කරන්නේ. ඉතින් යාගය නිසා Taman දුක් විඳිනවා මගේම සතුන්ට පරිසරයට අනිත් මිනිස්සුන්ටත් පීඩාවක් හිංසාවක් වෙනවා. හරිම පැහැදිලි උදාහරණයක් දැන් එනම් වැදගත්ම කෙනා හතරවෙනි වර්ගය. Tamanටවත් අනුන්ටවත් පීඩා නොකරන පුත්ලයා. මේ මාර්ගය තමයි බුදුදහමේ මාර්ගය නේද? හරියටම උදේන හමුදෝ විස්තර කරනවා මේ මාර්ගය පියවරෙන් පියවර. ඒක පටන් ගන්නේ තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරන තැනින්. ඒ ධර්මය අහන කෙනාට මොකද වෙන්නේ? එහෙම ගැඹුරු ධර්මය අහලා කෙනෙක් ඒ ගැන පැහැදෙනවා. ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එතකොට එයා කල්පනා කරනවා මේ ගිහි ජීවිතය හරිම බාධක සහිතයි. කෙලස් දූවිලි පිරුණු තැනක්. පැවිද්ද කියන්නේ විවෘත අහසක් වගේ නිදහස් දෙයක්. ගිහි ගෙදරේ ඉඳගෙන මේ විදිහට පිරිසිදු සම්පූර්ණ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න අමාරුයි. ඒ නිසා මම කෙස් රැවුල් බාලා කසාවත් ඇඳලා ගිහිගෙන් නික්මිලා අනගාരിക වෙනවා කියලා. මෙම්ම පැවිදි වුණාට පස්සේ. එයා මුලින්ම සීලයේ පිහිටනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකිනවා, අවි ආයුධ අතහරිනවා, අනුන්ට අනුකම්පාවෙන් හිතවත්ව ඉන්නවා. සොරකම් කරන්නේ නැහැ. දීපු දෙයක් විතරක් ගන්නවා. පිරිසිදුව ජීවත් වෙනවා. හ්ම්. තව මොනවද සීරියට අයිති? අබ්‍රහ්මචාරියාවෙන් ඒ කියන්නේ ලිංගික ඇසුරෙන් සම්පූර්ණයෙන්ම වළකිනවා. බොරු කියන්නේ නැහැ. ඇත්තම කතා කරනවා. කේලාම් කියන්නේ නැහැ. ભેද වෙච්ච අයව එකතු කරනවා. රළු වචන කතා කරන්නේ නැහැ. මෘදු කනට මිහිරි වචන පාවිච්චි කරනවා. හිස් වචන ප්‍රයෝජනයක් නැති කතා කියන්නේ නෑ. වෙලාවට හරියට අර්ථවත් ධර්මයට ආධාර දේවල් විතරක් කතා කරනවා. ජීවනෝපායත් පිරිසිදු වන්න ඕන නේද? එලයි වළඳන්නේ. නැටුම්, ගෑයුම්, වැයුම්, විහිළු තහළු වලින් වළකිනවා. මල් සුවඳ විලවුන් වලින් සැරසෙන්නේ නැහැ. උස්සසුන්, සැප පහසුසුන් පාවිච්චි කරන්නේ නැහැ. රන් රිදි මුදල් ගන්නෙ නැහැ. අමුදාන්‍ය අමුමස් පිළිගන්නේ නැහැ. ස්ත්‍රීන් කුමාරිකාවන් දාසදාසීන් එළුබැටළුවන් කුකුලන් ඌරන් අලියැත්තු ගවයන් අශ්වයන් කුඹුරු වතු පිටි තියාගන්නේ නැහැ. හරිම සංවර ජීවිතයක්. ඔව්. දූත මෙහෙවර අතරමැදි ගනුදෙනු වලින් වළකිනවා. හොර තරාදි හොර මිනුම් වලින් වළකිනවා. අල්ලස් ගැනීම වංචා කිරීම අනුන්ව රවට්ටන එකෙන් වළකිනවා. අත්පා කැපීම, මිනිමැරීම, හිරෙදැමීම, මං පැහැරීම, ගම් පැහැරීම වගේ දරුණු දේවල් වලින් සම්පූර්ණයෙන්ම වළකිනවා. මේ විදිහට එයා සීලයෙන් යුක්ත වෙනවා. සීලෙන් පස්සේ මොකද වෙන්නේ? ඊළඟට එන්නේ ඉන්ද්‍රිය සංවරය. ඇහ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හය පාවිච්චි කරද්දී ඒ අරමුණු වල ලස්සන, අවලස්සන වගේ දේවල් වලක ඇලිලා හො ගැටිලා යන්නේ නැතුව සංවර වී ඉන්නවා. ඒ කියන්නේ දැක්ක දේ දැක්ක විදිහට විතරක් ගන්නවා. ඒකේ ලකුණු පස්සේ හිත හිතා යන්නේ නැහැ. ඒ කියන්නේ හිත පාලනය කරගන්න එක. ඔව්. ඉන්ද්‍රිය සංවර නැති වුනොත් අර ආසාව, තරහ වගේ අකුසල ධර්ම හිතට එනෝ. ඉතින් ඒක වළක්වා ගන්න ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ඊළඟට ඊළඟට එන්නේ සිහිය සහ නුවණින් යුක්ත සති සම්පජඤ්ඤය. හැම වෙලාවෙම තමන් කරන දේ ගැන සිහියෙන් ඉන්නේ. ඉස්සරහට යද්දී, පස්සට එද්දී, බලද්දී, කතා කරද්දී, කද්දී බොද්දී, වැසිකිලි කැසිකිලි කරද්දී, ඇවිදිද්දී, හිටගෙන ඉද්දී, නිදාගනිද්දී, ඇහැරිලා ඉද්දී මේ හැම ඉරියව්වකදීම තමන් මොකද කරන්නේ කියලා සිහියෙන් නුවණින් ඉන්නවා. ඒ වගේම ලද දේෙන් සතුට වෙනවා කියලාත් කියනෝ නේද? රුල්ලෙක් තටු දෙක විතරක් අරන් යනවා වගේ අඩුම අවශ්‍යතාවයෙන් සතුට වෙනවා. හරිම සැහැල්ලු ජීවිතයක්. ඔව්. මෙන්න මේ සීලය ඉන්ද්‍රිය සංවරය, සිහිය, සතුට කියන ගුණාංග වලින් යුක්ත වෙලා එයා හුදකලා තැනකට යනවා. කැලෑවක්, ගසක් මුල, පර්වතයක්, කල් ගුහාවක්, සොහොනක් වගේ නිෂ්කලංක තැනකට. එහෙම ගිහින් මොකද කරන්නේ? භාවනා කරනවද? හරියටම. දාන වැළඳුට පස්සේ කය කෙලින් තියාගෙන සිහියේ ඉස්සරහට තියාගෙන භාවනාවට වාඩි වෙනවා. එතනදී ආ හිතේ තියෙන බාධක, ඒ කියන්නේ පංච නීවරණ අයින් කරන්න පටන් ගන්නවා. පංච නීවරණ? ඔව්. කාමච්ඡන්දය ඒ කියන්නේ කාම ආශාව, ව්‍යාපාදය, තරහ, ద్వේෂය, තීන මිද්දය, හිතේ සහ කයේ තියෙන අලසකම නිදිබර ගතිය, උද්දච්ච කුක්කුච්චය, හිතේ විසිරීම, නොසන්සුන්කම සහ කරපු වැරදි ගැන පසුතැවීම. විචිකිච්ඡාව බුදුන් දහම් සගුන්ගෙන මාර්ගය ගැන තියෙන සැකය. මේවරෙන් හිත නිදහස් කරගත්තම මේ නීවරණ යටපත් කරලා එයා ප්‍රථම ධානය ලබනවා. එතන තියෙනවා විතක්ක ਵਿਚාර හිත අරමුණට යොමු කිරීම සහ අරමුණේ පැවැත්වීම ප්‍රීතිය, සැපය සහ ඒකාග්‍රතාව හිතේ එකඟ බව. ඊට පස්සේ විතක්ක ਵਿਚාරත් නැති කරලා දෙවෙනි ධානය ලබනවා. එතන තියෙන්නේ ප්‍රීතිය, සැපය, ඒකාග්‍රතාව විතරයි. ධානා මට්ටම් තවත් තියෙනවද? ඔව් ප්‍රීතියත් අයින් කරලා තුන්වැනි ධානයේ ලබනවා. එතන තියෙන්නේ උපේක්ෂාව, මෙදහත් බව, සිහිය, සැපය සහ ඒකාග්‍රතාව. අන්තිමට සැපත් දුක්ඛත් දෙකම අයින් කරලා සෝමනස්ස දෝමනස්ස දෙකත් නැති කරලා හතරවෙනි ධානයේ ලබනවා. එතන තියෙන්නේ පිරිසුදු උපේක්ෂාව සහ සිහිය විතරයි. මේ සමාධියෙන් පස්සේ මොකද්ද ලැබෙන්නේ? මේම සමාධිගත වෙච්ච පිරිසුදු වෙච්ච හිතින් එයා විශේෂ ඥානයන් ලබන්න හිත යොමු කරනවා. එකක් තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. තමන්ගේ අතීත භවයන් දකින නුවණ. එක භවයක් දෙකක් 100ක් දහසක් ලක්ෂයක් ලෝක විනාශ වෙන හැටි ලෝක හැදෙන හැටි මේ වගේ අනන්ත අතීත භවයන් තමන්ගේ නම් ගම් ගෝත්‍ර සැපදුක් විඳපු හැටි එක්ක මතක් කරන්න පුරුවන් වෙනවා අනිත් ඥානය මොකද්ද? චුතුප්පාත ඥානය. ඒ කියන්නේ සත්‍යයන් මැරෙන හැටි, චුතිය සහ ඉපදෙන හැටි උපපත්තිය දකින නොවන දිව්‍ය ඇසක් වගේ. කර්මයට අනුසත්තු හොඳ තැන්වල නරක තැන්වල ඉපදෙන හැටි දකිනවා. ලස්සන, අවලස්සන, උස් පහත් විදිහට ඉපදෙන හැටි දකිනවා. අවසාන ඉලක්කය මේ ඥානයෙන්ද? නෑ, මේවා මාර්ගයේ කොටස් විතරයි. අන්තිම ඉලක්කය තමයි ආසවක්ඛ්‍ය ඥානය. ඒ කියන්නේ ආශ්‍රව ඒ කියන්නේ කාමාශ්‍රව, කාමයන්ට තියෙන ඇලීම, භවආශ්‍රව, භවයට තියෙන ඇලීම, අවිචාශ්‍රව, මෝහය කියන කෙලස් මුල් උදුරලා දාන නුවණ. මේ නුවණ ලැබුවා මොකද වෙන්නේ? මේක තමයි දුක. මේ දුකට හේතුව මේ දුක නැති කිරීම, මේ ඒ සඳහා මාර්ගය කියලා ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නවා. මේ ආශ්‍රවයන් මේ ඒවට හේතුව මේ ඒවා නැති කිරීම මේ ඒ සඳහා මාර්ගය කියලා අවබෝධ කරනවා. එතකොට එයාගේ හිත ඒ ආශ්‍රවයෙන් වලින් සම්පූර්ණයෙන්ම මිදෙනවා. ඒ මිදීම තමයි නිවන කියන්නේ. ඔව්. මගේ මිදීම ස්ථිරයි. මේ මගේ අන්තිම ඉපදීම ආයෙත් ඉපදීමක් නෑ කියලා එයා දැනගන්නවා. එයා රහතන් වහන්සේ නමක් බගදපත් වෙනවා. මෙන්න මේ කෙනා තමයි තමන්ටවත් අනුන්ටවත් කිසිම පීඩාවක් නොකර මේ ලෝකයේදිම කෙලෙස් ගිනි නිවාගෙන සැනසීමෙන් ඉන්න උත්මයා. හරිම ගැඹුරු සම්පූර්ණ විස්තරයක්. මේ ටික අහගෙන හිටපු ගෝඨමුක බ්‍රාහමණයාට කොහොම හිතෙන්නේ නැතිද? එයා අතිශයින්ම පැහැදෙනවා. හිතේ තිබුණු හැම සැකයක්ම දුරු වෙනවා. එයා මොද කරන්නේ පරිදීමෙන්. එයා උදේන හාමුදුරන්ට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාව හරිම චමත්කාරයි. හරියට යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ පාර හොයාගන්න බැරුව හිටපු කෙනෙකුට පාර පෙන්නුවා වගේ අඳුරේ හිටපු අයට පෙනෙන්න පහනක් ගෙනාවා වගේ ඔබ වහන්සේ ධර්මය පැහැදිලි කළා කියලා. එයා සරණ යනෝනේ ඊට පස්සේ. ඔව්. එයා කියනවා මම අද ඉඳලා උදේන ස්වාමින් වහන්සේත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත් ඒ ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා මාව උපාසකයෙක් හැටියට පිළිගන්න කියලා. විශේෂ දෙයක් තියෙනවද නේ? බුදුන්වහන්සේ ගැන එයා කියන දේ. ඔව් ඒක හරිම වැදගත්. එයා කියනවා ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිණිවන් පාලා වුණත් මම පිරිණිවන් පෑයේ භාග්‍යවතුන් වහන්සේවත් සරණ යනවා කියලා එකින් පේනවා එයාගේ ශ්‍රද්ධාව කොච්චර බලවත්ද කියලා. ඒ විතරක් නෙවෙයි, එයා උදේන හාමුදුරන්ට දානයක් දෙන්න ඉදිරිපත් වෙනව නේද? අර එයාට රජෙන් ලැබෙන දීමනාවෙන්. ඔව්. එයාට රජෙන් දවස ගානේ කහවණු, ඒ කියන්නේ එකල තිබුණු මුදල් එකකයක් 500ක් හම්ම වෙනවා. එයා කියනවා, "ස්වාමිනී, මම මේකෙන් ඔබ වහන්සේට දවස ගානේ කහවණු 100ක් පූජා කරන්නම්" කියලා. නමුත් උදේන හාමුදුරුවෝ ඒක බාර ගන්නවද? නෑ. උන්වහන්සේ කියනවා බ්‍රාහ්මණේ අපිට කහවණු පිළිගන්න කැපනේ කියලා භික්ෂූන් මුදල් පරිහරණය නොකරන නිසා උන්වහන්සේක බොහොම කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් කෝටමක මොකද කරන්නේ? එයාට උදව්වක් කරන්න ඕනකම තියෙනවනේ. ඔව්. එයා ආයෙත් අහනවා එහෙනම් ස්වාමිනී මම සංඝයා උදෙසා මොනවද කරන්න ඕන කියලා. එතකොට උදේනහවඳුරු යෝජනා කරනවා බ්‍රාහ්මණයා ඔබ කැමති නම් පාටලිපුත්‍ර නුවර ඉන්න සංඝයා වෙනුවෙන් උපස්ථාන ශාලාවක් හදන්න කියලා. උපස්ථාන ශාලාවක්. ඒ කියන්නේ භික්ෂූන්ට එකතු වෙන්න ධර්මයේ සාකච්ඡා කරන්න වතාවත් කරන්න පහසුකම් තියෙන ගොඩනැගිල්ලල්. ගෝඨමුක ඒක බාර ගන්නවද? ඊටාම සතුරෙන්. එලා තමන්ගේ අර දෛනික දීමනාවෙන් ලැබෙන මුදල් යොදවලා ඒ උපස්ථාන ශාලාව හදනවා. ඒක කොච්චර ප්‍රසිද්ධ වුණාද කියනවනම් පස්සේ කාලේ ශාලාව හැඳින්නුවේ ගෝඨමුකී කියලා. ඒ කියන්නේ ඝෝටුමුක බ්‍රාහමණයා හදපු ශාලාව කියන එක. බලන්න මුලින් පැවිද්දන් දකින්නවත් කැමති නෑ කියපු කෙනා අවසානයේදී සංඝයාටම ලොකු උපකාරයක් කරන තැනටපත් වුණා. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන අපූර්වත්වය. තර්කානුකූල විවෘත සංවාදයකින් කොහොමද කෙනෙක්ගේ වැරදි මතවාද දුරු වෙලා නිවැරදි දැක්මක් ඇති වෙලා යහපත් ක්‍රියාවකට පවා යොමු වෙන්නේ කියන එකට කදිම උදාහරණයක්. ඉතින් අද අපි මේ ගැඹුරු විමසුමෙන් කතා කළේ ඝෝටුමුක සූත්‍රය. විශේෂයෙන්ම තමන්ටවත් අනුන්ටවත් හිංසා පීඩා නොකරන ජීවන මාර්ගයේ ගැනත් ඒ වගේම අදහස් කොච්චර වෙනස් වුණත් ගෞරවයෙන් තර්කානුකූලව කරන සාකච්ඡාවකින් කොහොමද සත්‍යයට ලං වෙන්න පුළුවන් කියන කාරණය ගැන ඔව්. ගෝඨමුඛ බ්‍රාහමණයා මුලින් දැරූ මතයත් සංවාදයේ අවසානයේ ඔහු ළඟා තැනත් අතර වෙනස හරිම පැහැදිලි. ඒක ඇත්තදම හිතන්න වටින කාරණයක්. අවසාන වශයෙන් අපේ සවන්දනායට සිතන්නට යමක් ඉතිරි කරමු නේද? අනිවාර්යෙන්ම මේ සූත්‍රය විස්තර කරපු පුද්ගලයන් වර්ග හතර ගැන හිතන්න, Tamanට පීඩා කරගන්න, අනුන්ට පීඩා කරන, දෙගොල්ලොන්ටම පීඩා කරන සහ කාටවත් පීඩා නොකරන අය. ඔව්. මේ වර්ගීකරණය, මේ විග්‍රහය අද අපේ සමාජයට කොයිතරම් දුරට අදාළද? අපි දකින මිනිස්සුන්ගේ ක්‍රියාවන්, ඒවට හේතු වෙන අභිප්‍රායන් තේරුම් ගන්න මේ බුද්ධ දේශනාවේ එන වර්ගීකරණය යොදා ගන්න බැරිද? හ්ම්. ඒ කියන්නේ ආගමික સંદર્ભෙන් එහාට ගිහින් උනා. ඔව්, එදිනෙදා ජීවිතේදීත් සමාජයක් හැටියටත් මේ වර්ගීකරණයට යම් ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා කියලා හිතන්න බැරිද? තමන්ගේ ක්‍රියාවන් තමන්ට අනුන්ට බලපාන හැටි ගැන නැවත හිතන්න මේක පෙළඹවීමක් වෙන්න බැරිද? ඒකෙනත් ටිකක් විමසලා බලන්න.